ශිනෝමි uh, මහත්මිය තෙරුවන් සරණයි සාමෙන් වහන්ස සාමෙන් වහන්ස රේණුකාණේ චන්දවිමල සාමෙන් වහන්සේගේ අභිධර්ම මාර්ගයේ ග්‍රන්ථයේ සූවිසි ප්‍රත්‍ය සම්බන්ධව පොතේ අග කොටස වගේ කෙටි සඳහනක් තියෙනවා ඒ ග්‍රන්ථයේ ඊට අමතරව සාමෙන් වහන්ස තව පොත්වල ඒ වගේ තියෙනවද එහෙම සූවිසි ප්‍රත්‍ය පිළිබඳ අභිධර්ම මාර්ගයේ පොතේ වෙනම තියෙනවා මට මතක හැටියට 8 වෙනි පරිච්ඡේදයේ වගේ ඊළඟට අභිධර්ම මාර්ගය ඊළඟට අභිධර්මයේ මූලික කරුණු පොතේ සූවිසි ප්‍රත්‍යම වෙන වෙනම විස්තර කරලා තියෙනවා අභිධර්ම යේ මූලික කරුණු මූලික කරුණු ඊළඟට ප ဋ ාණ ප්‍රකරණ සම්න ඒක ඉතින් සම්පූර්ණ ප ဋ ාණ ප්‍රකරණයම පරිවර්තනය කරලා ඒක සම්පූර්ණයෙන් පරිවර්තනය කරලා තියෙනවා ස්වාමීන් වහන්සේ හරි ඒ වගේම සමෙන්වාස මට දැනගන්න අවශ්‍යයි ධම්මට්ඨිති ඥානයයි සම්මාර්ෂණ ඥානයයි පිළිබඳ කෙටියෙන් පැහැදිලි කර ගැනීමක් කරගන්න පුළුවන් නම් බොහොමත්ම පිං සමෙන්වහන්ස. ආ ඒක නම් ටිකක් දීර්ඝ කතාවක් වෙනවා. ආහ්. ඊමුණත් ලබන සතියේ ටික කතා කරමු. ආහ්. එහෙමයි සමෙන්වහන්ස. තෙරුවන් සරණයි සමෙන්වහන්ස.